ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ගෝපක මොග්ගලාන සූත්‍රයේ තියෙන බොහොම වැදගත් සංවාදයක් ගැනයි. ඔව් මේක සිද්ධ වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා එච්චර ලොකු කාලයක් ගත වෙලා නැති වෙලාවක. හ්ම්. ඒ කියන්නේ ශාසනීය අනාගතය ගැන යම් කතා බහක් ඇති වෙන්න පුළුවන් කාලයක්. හරියටම. මෙතනදී ආයිෂ්මත් ආනන්දයන් වහන්සේ එක්ක ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහමණයා කතා කරනවා. පස්සේ මගද මහාමාත්‍ය වස්සකාර බ්‍රාහමණයාත් මේකට එකතු වෙනවා. එතකොට මේ සාකච්ඡාවේ ප්‍රධාන තේමාවන් මොනවාද? මූලික ප්‍රශ්න එහෙම? ඔව් ප්‍රධාන වශයෙන්ම අහන්නේ බුදුන් වහන්සේගෙන් පස්සේ කවුද ශාසනයට නායකත්වය දෙන්නේ? අනුප්‍රාප්තිකයෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ සංඝයා වහන්සේලා කොහොමද සමගියෙන් ඉන්නේ? ආ ඒ වගේම ගරු සත්කාර කරන්න ඕන ඒ කියන්නේ ඇසුරු කරන්න සුදුසු භික්ෂුව තෝරගන්නේ මොන පදනමකින්ද කියලා තහනවා ඇති නේද අනිවාර්යෙන් ඒ ගුණාංග ගැනත් කතා වෙනවා කතාව පටන් ගන්නේ ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්න කලින් අර ගෝපක මොගලාන බ්‍රාහමණයා මුණ ගැහෙන්න යන තැනින් හරි එතකොට ගෝපක මොග්ගල්ලාන මුලින්ම අහන ප්‍රශ්නේ මොකද්ද එයා අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සතුව තිගුණු ඒ සියලුම උතුම් ගුණාංග ඒ ධර්මතාව වලින් සම්පූර්ණ වෙච්ච ඒ කියන්නේ බුදු කෙනෙක් වගේම තවත් භික්ෂුවක් දැන් ඉන්නවද කියලා. ඒක නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මොකද බුදු කෙනෙක් කියන්නේ සුවිශේෂී කෙනෙක්නේ. ඔව්. ආනන්ද හාමුදුරන්ගේ උත්තරේ හරිම පැහැදිලි. උන්වහන්සේ කියනවා නෑ බ්‍රාහමණේ එහෙම කිසිම කෙනෙක් නෑ කියලා. හ්ම්ම්. ඒකට හේතුව විදියට මොනවද කියන්නේ? උන්වහන්සේ පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ තමයි මීට පෙර නූපන් මාර්ගයක් ලෝකෙට පහල් කළේ. ඒ කියන්නේ අලුතෙන්ම මාර්ගයක් හෙළිදරව් කළේ. ආ අර අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් කියන ಗುಣ වගේ. හරියටම. උන්වහන්සේ තමයි මේ මාර්ගය ගැන දේශනා කළේ. ඒ මාර්ගය දන්නේ තුන්වහන්සේ. දැන් ඉන්න ශ්‍රාවකයෝ, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කරන්නේ ඒ පෙන්නපු මාර්ගයේ ගමන් කරන එකයි. ඒ කියන්නේ මාර්ගය හදන කෙනයි මාර්ගේ යන කෙනයි දෙන්නෙක්. බුදු කෙනෙක් වගේ කෙනෙක් ආයෙ පහළ වෙන්නේ නැහැ කියන එක. ඔව් ඒ අර්ථයෙන් සමාන කෙනෙක් නෑ. ඉතින් මේ කතාබහ යන අතරතුරේ තමයි අර මගදී හිටපු බලවත් ඇමතිවරයා වස්සකාර බ්‍රාහමණයා එතනට එන්නේ. එයා ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ආචාරශීලී වහනව මොකක්ද මේ කතාබහේ මාතෘකාව කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කලින් වෙච්ච කතාව එයාටත් කියනෝ. හරි. එතකොට වස්සකාරටත් ප්‍රශ්න ඇති වෙනවා. ඔව්. එයා අහනවා හොඳයි එහෙම බුදුන් වහන්සේ වගේ කෙනෙක් නැත්නම් අඩුම තරමින් භාග්‍යවතුන් වහන්සේවත් එහෙම නැත්නම් සංඝරත්නියවත් එකතු වෙලා මෙන්න මේ භික්ෂුව තමයි මගෙන් පස්සේ නායකයා එයාට පිළිසරණ වෙන්න කියලා කෙනෙක්ව නම් කරලා තියෙනවද කියලා. ආ අනුප්‍රාප්තිකෙක් පත් කරලා තියෙනවද කියලා යහන්නේ. ඔව් ආනන්ද හාමුදුරුවෝ අනුව නෑ බ්‍රාහමණය එහෙම කිසිම කෙනෙක්ව භාග්‍යවතුන් වහන්සේවත් සංඝයා විසින්වත් පත් කරලා නෑ කියලා. ඒකත් බොහොම පැහැදිලි උත්තරයක්. ඒකට තනතුරු මත පදනමුණු නායකත්වයක් නෑ කියන එකනේ. හරියටම. එතකොට වසකාර අහනවා එහෙම කෙනෙක් පත් කරලා නැත්නම් එතකොට ඔබට පිළිසරණක් නැද්ද? කොහොමද ඔබ වහන්සේලා සමගියෙන් ඉන්නේ? ඕ ඒක සාධාරණ ප්‍රශ්නයක් නේද නායකයෙක් නෙතුව කොහොමද සමගිය රැකින්නේ කියලා මෙන්න මේකට දෙන උත්තරේ තමයි ඊටම වැදගත් ආනන්ද හාමුදුරුව කියනවා බ්‍රාහ්මණය අපි පිලිසරණක් නෙටුව නෙවෙයි ඉන්නේ අපට ධර්මය තමයි පිලිසරණ ධර්මය පිලිසරණයි ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු දේම තමයි මඟ පෙන්වන්න අන්න හරි බුද්ධ දේශනාවම තමයි පිලිසරණ මාර්ගෝපදේශකයා ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න විදිහ ගැනත් මොනා හරි කිව්වද ඔව් උන්වහන්සේක පැහැදිලි කරනවා. උන්වහන්සේ කියනවා යම් ප්‍රදේශයක ඉන්න භික්ෂූන් වහන්සේලා අපි හැම පොයේ දවසකම එක තැනකට රැස් වෙනවා. රැස් වෙලා භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද ප්‍රාතිමෝක්ෂය. ආ අර විනය ශික්ෂාපද ටික. ඔව් ඒ ශික්ෂාපද සංග්‍රහය අපි සජ්ජායනා කරනවා. එතකොට ඒකට අනුව අපි හැසිරෙනවද කියලා බලනවා. යම්කිසි භික්ෂුවක් අතින් වරදක්, ඒ කියන්නේ ඇවතක් සිද්ධ වෙලා තියෙනවා නම් මොකද කරන්නේ? ඒ භික්ෂුව ඒ බව ඒ වෙලාවෙම ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ධර්මයට අනුව විනය නීතිවලට අනුව ඒකට කලයුතු පිළියම කරනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් නෙවෙයි ඒක කරන්නේ ධර්මයේ විසින්මයි ඒකට ඒතු සිද්ධ වෙන්නේ. හරිම අපූර්වයි. ඒ කියන්නේ නීතිය ආධිපත්‍ය වගේ දෙයක් පුද්ගලයෙක් නෙවෙයි ප්‍රතිපත්ති තමයි ඉහළින්ම තියෙන්නේ. වස්සකාර මේකට එකඟ වෙනවදී ඔව් වස්සකාරයක අහගෙන ඉඳලා ආ එතකොට ධර්මයේ විසින්මයි ඒක සිද්ධ වෙන්නේ කියලා තහවුරු කරගන්නවා වගේ කියනවා. හරි. ඊට පස්සේ වස්සකාර තවත් ප්‍රශ්නයක් අහනවා නේද අර ගරුකලේතු භික්ෂුව ගැන? ඔව්. ඒ අහනවා හොඳයි නායකයෙක් නම් කරලා නැත්තම් එහෙම විශේෂ කෙනෙක් නැත්තම් ඔබ වහන්සලා මේ කාලයේදී සත්කාර ගරුකාර කරන භක්තියෙන් ඇසුරු කරන ඒ වගේ විශේෂ භික්ෂුවක් ඉන්නවද? ඒකනේ ප්‍රායෝගිකව කවුරු හරි ඉන්නවද හැමෝම ගරු කරන කෙනෙක් කියලා? ඔව්. ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙම එක්කෙනෙක් විශේෂයෙන් නම් කරලා නැහැ. හැබැයි හැබැයි භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරලා තියෙනවා ප්‍රසාදයට හේතු වෙලා ගෞරවයට පාත්‍ර විය යුතු ගුණාංග 10ක්. ආ ගුණාංග 10ක්. යම් භික්ෂුවක් තුල මේ ගුණාංග 10 තියෙනෝ නම් අන්න ඒ භික්ෂුවට තමයි අපි සත්කාර ගරුකාර කරන්නේ ඇසුරු කරන්නේ. ඒ කියන්නේ ආයමත් ගෞරවය තීරණ වෙන්නේ පුද්ගලයා මත නෙවෙයි ඒ පුද්ගලයා තුල තියෙන ಗುಣධර්ම මත. මොනවද ඒ ගුණාංග 10? පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? පුළුවන්. පළවෙනි එක තමයි සීලවන්ත භාවය. ඒ කියන්නේ ප්‍රාදිමෝක්ෂ සංවර සීලිය බස්සේ අඩුපාඩුවක් නැතුව ආරක්ෂා කරන කෙනෙක්. විනය ගරුක බව. හරි. දෙවැනි එක බහුශෘත බව. ඒ කියන්නේ ධර්මය හොඳ කහලා ඉගෙන ගෙන ඒක දරාගෙන ඉන්නව. මතක තියාගන්න විතරක් නෙවෙයි ඒක නුවණින් විමසලා ප්‍රගුණ කරලා තියෙනවා. හ්ම් ධර්මධර කෙනෙක්. ඔව් තුන්වෙනි එක සන්තුෂ්ඨිතා. ඒ කියන්නේ ලැබෙන සිව්පසෙන් සතුටු වෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ලැබෙන දෙයින් සැහීමකට පත් වෙලා ඉන්නවා. හරි සරල ජීවිතයක්. හතරවෙනි එක ධානලාභී බව. ඒ කියන්නේ අර කාමයෙන්ගෙන් වෙන් වෙලා ලබන රූපාවචර ධාන හතර පළවෙනි ධානය, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන මේවා කැමති වෙලාවක අපහසුාවක් නැතුව ලබන්න පුළුවන් කෙනෙක්. සමාධි බලය. ඔව්. පස්වෙනි එක ඉද්ධිවිද ඥානය. ඒ කියන්නේ නොඑක් ආකාරයේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හැකියාව. එක එක් වෙලා බොහෝ දෙනෙක් වෙනවා අහසින් යනවා වගේ දේවල්. හ්ම්. හයවෙනි එක දිබ්බසෝත ඥානය. දිව්‍යමය කන වගේ. ඒ කියන්නේ දුර තියෙන ශබ්ද, සියුම් ශබ්ද, දෙවියන්ගේ, මිනිස්යාන්ගේ ශබ්ද අහන්න පුළුවන් හැකියාව. හරි. හත්වෙනි එක චේතෝපරිය ඥාණය. අනුන්ගේ සිත් කියවන්න පුළුවන් හැකියාව. අහවලාගේ හිතේ තියෙන්නේ රාගයේද, ద్వේෂයේද, මෝහයේද, එහෙම නැත්නම් මිදුණු සිතක්ද කියලා දැනගන්න පුළුවන්. ඒක නම් සුවිශේෂී හැකියාවක්. අටවෙනි එක පුබ්බේනි වාසානුස්සති ඥාණය. පෙරාත්ම භාවයන් සිහි කරන්න පුළුවන්. එක භවයක්, දෙකක්, 100ක්, දහසක්, ලක්ෂයක්. Taman පෙර හිටපු තැන්, නම්, ගම්, විඳ සැප දුක් ඔක්කොම මතක් කරන්න පුළුවන්. හ්ම්. නවවෙනි එක. දිබ්බ චක්ඛු ඥානය. දිවස. ඒ කියන්නේ සත්වයන් මෙරිලා කොහෙද ඉපදෙන්නේ? ඉපදිලා කොහොමද ඉන්නේ? ඒ චුති උප්පත්ති දකින්න පුළුවන්. හොඳ කර්ම කරපු අය සුගතිය යන හැටි, නරක කර්ම කරපු අය දුගතිය යන හැටි දකිනවා. හරි. 10 වෙනි එක තමයි එතකොට 10 වෙනි සහ උතුම්ම එක. ආසවක්ඛේ ඥානය. ඒ කියන්නේ සියලු ආශ්‍රව කෙලෙස් නැති කරලා දාලා මේ ජීවිතේදීම අරහත්ත්වය සාක්ෂාත් කරගෙන ඒ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගෙන වාසය කරනවා. ආ ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ ගුණාංග 10න් යුක්ත වෙන තරමට තමයි භික්ෂුවකට ගෞරවයේ සත්කාරය ලැබෙන්නේ. හරියටම ඒ ගුණාංග වලින් සම්පූර්ණ කෙනාට තමයි ඉහළම ගෞරවය. අනිත් අය ඒ ගුණාංග දියුණු කරගෙන තියෙන ප්‍රමාණයට ගරු සත්කාරය ලබනවා. වස්සකාර බ්‍රාහමණයා මේකට මොකද කියන්නේ? එයා මේ ලයිස්තු අහලා එයා බොහොම පැහැදෙනවා. එයා කියනවා ආනන්දයන් මහන්ස. ඇතම මේ වගේ ಗುಣ තියෙන කෙනෙකුට තමයි ගරු කරන්න ඕන. මෙහෙම කෙනෙකුට ගරු නොකරනවා නම් ඉතින් වෙන කාට ගරු කරන්නද කියලා එතන හිටපු තවත් කෙනෙක් වන උපනන්ද සේනාපතියාගෙනුත් අහනවා. එයාත් එකට එකඟ වෙනවා. හරිම පැහැදිලි. ගෞරවේ ලැබෙන පදනම ඒකයි. ඊට පස්සේ කතාව වෙන පැත්තකට යොමු වෙනව නේද? අර භාවනාව ගැන. ඔව්. වස්සකාර ඊළඟට ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා උන්වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාම සුන්දරත්වය ගැන. මේ ආරාමය හරිම නිස්කලංකයි, භාවනා කරන්න හොඳයි නේද? වගේ දේවල් අහනවා. හ්ම්. ඒ අහන ගමන් එයාට මතක් වෙනවා එයා කවදා හරි විශාලා මහනුවරදී බුදුන් වහන්සේ ධානය ගැන කතා කරන අහගෙන හිටියා කියලා. මොකද එයාට මතක් වෙන්නේ? එයා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මට මතකයි බුදුරජාණන් වහන්සේ හැම ධානයක්ම වර්ණනා කළා නේද හැම සමාධියක්ම පැසසුවා නේද කියලා. ආ, එතන පොඩි වැරදි අවබෝධයක් වගේ. ඔව්. ආනන්ද හාමුදුරුව ඒක නිවැරදි කරනවා. උන්වහන්සේ කියනවා නෑ බ්‍රාහමණයා භාග්‍යවතුන් වහන්සේ හැම ධානයක්ම වර්ණනා කළේ නෑ. ඒ වගේම හැම ධානයකටම ගැරහුවෙත් නෑ, වර්ණනා නොකර සිටියෙත් නෑ. කියන්නේ සමහර ධ්‍යාන වර්ණනා කළා සමහර ඒවා කලේ නැහැ කියන එකද? හරියටම. ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා වර්ණනා නොකරේ මොනවද කියලා. මොනවද? උන්වහන්සේ කියනවා යම් කෙනෙක් අර නීවරණ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමෙද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව මේ පංච නීවරණ යටපත් කරගෙන ඉන්නවා. හ්ම්. හැබැයි ඒ නීවරණ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා නැහැ. ඒවයි ආදීනව, ඒවයින් මිදෙන විදිහ හරියට දන්නේ නැහැ. ඒ කෙලෙස් යටපත් කරගෙන ඒකෙම සතුටු වෙලා ඒ తත්වයේ තුලම ඉන්නවන ะ. ඒ ගැන తాවකාලිකව යටපත් කරගෙන ඉන්න එක. ඔව්. අනේ වගේ කෙලස් මුලින් උපුටා දාන්නේ නැතුව නිකම්ම යටපත් කරගෙන ලබන සමාධි ධාන තත්වයන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ නෑ කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා. හරිම සියුම් කාරණයක්. මොකද එම බලුවොත් ඒක නියම මිදීමක් නෙවෙයි. ඒකනේ. ඒක తాවකාලිකයි. එතකොට වරණා කලේ මොන වගේ ධානයද? මොනවද උන්වංශ කියන්නේ? ආනන්ද හැමුදුර පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කලේ අර නීවරණයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා ම්ම් පිරිසුදු හිතෙන් ඔව් කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිතව උපදින ප්‍රීති සුඛයේ තියෙන පළවෙනි ධානය. හරි. ඊළඟට විතර්ක ਵਿਚාර සංසඳවලා හිතේ එකඟ බවින් උපදින ප්‍රීති සුඛයේ තියෙන දෙවෙනි ධානය. ම්ම් ඊළඟට ප්‍රීතියත් නැති කරලා උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුක්තව කයින් සැපයක් විඳින්මින් ඉන්න තුන්වෙනි ධානය. හරි. අවසාන වශයෙන් ඒ කායික සැපත් දුකත් නැති කරලා කලින්ම සොම්නස් දොම්නස් නැති කරලා උපේක්ෂාව නිසා සිහිය පිරිසිදු වෙච්ච හතරවෙනි ධානය. ආ, ඒ කියන්නේ අර පිරිවෙලින් ලැබෙන රූපාවචර ධාන හතර. ඔව්. මේ ධානය තමයි විමුක්තියට පාර කපන නීවරණ වලින් තොර පිරිසිදු මානසික තත්වයන් අන්න ඒවට තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ කියලා ආනන්ද හාමුදුරුව පැහැදිලි කරනවා. ඒක අහලා වස්සකාර මොකද කියන්නේ? වස්සකාර බොහොම සතුටු වෙනවා. එයා කියනවා ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඇත්තම ගැරහන්න ඕන දෙයට ගැරහලා තියෙනවා, පසසන්න ඕන දෙයට පසසලා තියෙනවා, බොහොම මැනවින් ඒක කරලා තියෙන්නේ කියලා සතුටු වෙලා ආචාර කරලා පිටත් වෙලා යනවා. ඉතින් මේ මුළු සාකච්ඡාවේ විශේෂයෙන්ම අපිට දන්න පුළුවන් ප්‍රධාන පණිවිඩ මොනවාද සාරාංශයක් විදිහට ගත්තොත්? ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි බුද්ධ ශාසනයේ නායකත්වය කියන්නේ පුද්දල පත්කිරීමක් නෙවෙයි ධර්මයේම තමයි නායකයා පිළිසරණ. හරි. දෙවැනි එක සංඝ සමාජය තුල ගෞරවය සත්කාරය ලැබෙන්නේ තනතුරකට නෙවෙයි අර කියපු සීලිය සමාධිය ප්‍රඥාව කියන ගුණධර්ම දියුණු කර ගන්නා ප්‍රමාණයට. ගුණාංග 10 මත. ඔව් තුන්වෙනි කාරණය භාවනාවේදී වුණත් නිකම්ම හිත එකඟ කරගන්නවට වඩා කෙලස් නීවරණ තේරුම අරගෙන ඒවා ප්‍රහාණය කරලා ලබන සමාධිය තමයි ඇත්තකම වටින්නේ ප්‍රශංසාවට ලක් වෙන්නේ කියන එක. ඔව් ඒකත් බොහොම වැදගත්. ඉතින් මේ කාරණා දිහා බලද්දී අපිට නිකමත හිතෙනවා යම්කිසි නිර්මාතෘවරයෙක් නායකයෙක් නැතුණාට පස්සේ ඒ දර්ශනය ඒ සම්ප්‍රදායේ ප්‍රජාව කොහොමද Tamange හරය නැති කරගන්නේ නැතුව සමගින් ඉදිරියට යන්නේ? මේක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කෙනෙකුට ගරු කරන්න කෙනෙක්ව අනුගමනය කරන්න සුදුසු වෙන්නේ මොන වගේ ගුණාංග වර්ණාංග නිසාද මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රේන කාරණා මේ ප්‍රශ්න ගැන නැවක වතාවක් ගැඹුරින් හිතන්න අපිට පොළඹවනවා නේද අනිවාර්යයෙන්ම ඒක තමයි මේ සූත්‍ර දේශනාවල තියෙන වටිනාකම කාලයක් ගියත් ඒ කාරණාවල් අංගුයි අපිට හිතන්න දේවල් ඉතුරු කරනවා